අවසරයි නම් කවුරු සාවධානවන්නේ අප මේට සම්මා දිට්ඨිය පිළිබඳව දේශනා මාලාවක් ඉදිරිපත් කරගෙන ඉන්න ලබන්නේ මේ අත්දැකීම් කිහිපයක් මේ සිටිනවා ඒ ඇයට නම් එකපාරට මේ දේශනා තේරුම් ගන්නට අපහසු වේවි. කෙසේ වෙතත් ඒ කරුණු මනමින් අවබෝධ කරගන්නට උත්සාහ ගන්න. දේවාවේදී අපේ සම්මා දිට්ඨිය විස්තර කරනකොට ප්‍රකාශ කළේ භව භව සමුදය භව නිරෝධය භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යම් කෙනෙක් හරියට දකිනවා නම් එතකින්ම ඔහුගේ සිත තුළ සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා ඒ වගේම ඒ ආකාරයෙන් භව භව සමුදය භව නිරෝධය සහ භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දෙකෙන් තුළින් කෙනෙකුට රහත් භාවයේ පවා ලබන්නට පුළුවන් වෙනවා කියන කරුණ. ඒ ගිය වාරයේදී කිව්වේ එහෙමයි මේක විස්තර කළාට පසුව තවත් ආකාරයකින් මේ සම්මා දිට්ඨිය විස්තර කළ හැකිද ස්වාමීන් වහන්සේ කියලා ඒ සිටි ශික්ෂ පිළිස ප්‍රශ්නයක් විමසා ඒකට පිළිතුරු වශයෙන් මෙලෙසින් වදාරනවා. යතුකෝ අවශ්‍ය අවිස්සාවකෝ උපාදානන්ත පදානාති උපාදාන සමුදයන්ත පදානාති උපාදාන නිරෝධන්ත පදානාති උපාදාන නිරෝධගාමිනී සටිපදන්ත පදානාති එක්තාවතාපිකෝ අවශ්‍ය අවිස්සාවකෝ සම්මා දිට්ඨිය හෝ තේලිතාස්ස දිට්ඨේ ධම්මේ අවිස්සප්පතා දින සමන්නාගතෝ ආගතෝ එමන් සද්ධම්මන්ති කියලා ඒකට පිළිතුරු අදාළයි. ඒ ප්‍රශ්නයට දුන් පිළිතුර. යම් කිසි අවස්ථාවකදී මේ ආර්ය ශාවකයන් උපාදානක් දන්නවා නම් උපාදාන සමුදයක් දකිනවා නම් උපාදාන නිරෝධයක් උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් දකිනවා නම් එවැනි කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා නිර්වාණය සාක්ෂාත් කර ධර්මයේ ගැන පැහැදිලි අපහන් අවිච්ඡප්පසාදයෙන් නොසැලෙන ශ්‍රද්ධාවකින් යුත පුද්ගලයෙක් බවට පත්ව සම්මාදිට්ඨිය සිදු කරගත්තු කෙනෙක් වෙනවා. සතෝකෝ අවශ්‍ය අරිසාවකෝ හේනම් උපාදානං ප්‍රදානාති එවං උපාදාන සමුදයං ප්‍රදානාති එවං උපාදාන නිරෝධං ප්‍රදානාති එවං උපාදාන නිරෝධගාමී පටිපදං ප්‍රදානාති යම් කලක මේ ආර්ය ශ්‍රාවකයා මෙලෙසින් උපාදාන උපාදාන සමුදය උපාදාන නිරෝධය සහ උපාදාන නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන සියලුම කරුණු දැනගන්නවා නම් සෝ සම්බසෝ රාගාංශයන් පහය පටිඝාංශයන් පටිවිනෝදෙස්සා මේ සියලුම ආකාරයෙන් පවස්නව රාගාංශය පටිඝාංශය සම්පූර්ණයෙන් නැති කරලා අත්මීති දිස්මානාංශයන් සමූහනිස්සා මම කියලා කෙනෙක් සිටී කියන දේශීමාන අනුසය සම්පූර්ණයෙන්ම නැති කරලා අවිද්‍යම් පහය විද්‍යම් උපාදේශා අවිද්‍යාව දුරු කරමින් විද්‍යාව උපදවාගෙන විස්තර ධම්මේ දුක්ඛ සංසාරෝ හෝති මේ ජීවිතේදීම දුක කෙලවර කරනවා එත්තවතාවෝ ආශාවිකාවෝ සම්මාදිට්ඨි හෝති එතකින්ම කෙනෙකුගේ සිත තුළ සම්මාදිට්ඨිය සීතිය දෙනවා කතමංචවසෝ උපාදානං කතමෝ උපාදාන සමුදෝ කතමෝ උපාදාන නිරෝධෝ කතමා උපාදාන නිරෝධ ගාමී පටිපදා මොකක්ද මේ උපාදාන කියන්නේ උපාදාන සමුදය කියන්නේ කොහොමද උපාදාන නිරෝධය කොහොමද උපාදාන නිරෝධ ගාමී පටිපදාව කවරක්ද සස්සාරෝපව අවශ්‍යෝ සස්සාරිමානිකෝ අවශ්‍යෝ උපාදානානි සියති දං කාම උපාදානං දික්ඛ උපාදානං සීලබ්බත උපාදානං අත්වාද උපාදාන මේ උපාදාන වර්ග හතරක් තියෙනවා කාම උපාදාන, චිත්ත උපාදාන, සීලබ්බත පරාමාස උපාදාන සහ අත්වාද උපාදාන. මේක ගැන ජීවාදයේදී අපි විස්තර වශයෙන් කතා කළා. ඒ නිසා ඒ ගැන අද කතා කරන්නට අවශ්‍යකමක් වෙන්නේ නැහැ. එතකොට උපාදාන සමුදය ගැන කතා කරනකොට සංහා සමුදය, උපාදාන සමුදය. සංහාව නිසා තමයි උපාදාන ඇතිවන්නේ. සංහා නිරෝධා උපාදාන නිරෝධ සංහා නිරුද්ධ කිරීමෙන් තමයි උපාදාන නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. අයනේ වාරිය වස්සංගිකෝ මග්ග උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදා මේ උපාදාන නිරුද්ධ කිරීමට තියෙන එකම ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේණිපීඩම් එනම් සම්මා දිට්ඨිය සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ඔය කියන මාර්ගාංගයක් තමයි උපාදාන විරුද්ධ වීමට යම් කිසි කෙනෙක් විසින් අනුගමනය වැඩි දියුණු කරගත යුතු වන්නේ භාවිතා ශ්‍රබ්ද නැවත නැවත බහුලීකරණය කළ යුතු වන්නේ. එතකොට මෙහිදී දැන් උපාදාන කියන කතාව මේ දන්නවා උපාදාන කියන්නේ කුමන අර්ථයෙන්ද කියන එකක් ගන්නවා උපාදාන හඳනවා මේ උපාදාන සමුදය සංහා සමුදය උපාදාන සමුදය කියලා මේ ශරීරයේ දක්වලා තිබෙන්නේ සංහාව නිසා උපාදාන ඇතිවන්නේ. සංහාව කියන එකත් අවබෝධ කරගත යුතුයි. මේ කියන කර්ම අවබෝධ කර ගැනීමත් සම්මා දිට්ඨියක් වෙනවා. සංහාව කියන එක බුදුරජාණන් වහන්සේ දක්වන්නේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් බොහෝ අවස්ථාවලදී මේ සංහාවේ ප්‍රභේද තුනක් දක්වා තිබෙනවා කාම සංහා, භව සංහා සහ විභව සංහා කියලා. එතකොට කාම සංහාව කියන්නේ කාම වස්තුන් තුළින් යම්කිසි ආස්වාදයක් ලැබීමට තියෙන ආශාව. ඒ කාම වස්තුන් කියනකොට ඇහැට පෙනෙන ප්‍රිය රූපයක් දැකලා ආස්වාදයක් ලැබීමට කැමැත්ත ඇතිවෙන කේසිත තුළ තිබෙන්නට පුළුවන් ආශාවක් තිබෙන්නට පුළුවන්. ඒකත් කාම ආශාවක්. සත්‍යයක් අහලා ඒ තුළින් සුඛයක් ආස්වාදයක් ලැබීමේ ආශාව තිබෙනවා. ඒ වගේම නාසයට ගඳ සුවඳ දිවට රස, කායට විවිධ ස්පර්ශ, යහපත් ස්පර්ශ ලැබීම තුළින් ආස්වාදයක් ලැබීමට යම් කෙනෙකුගේ සිත තුළ කැමැත්තක් ප්‍රතිකත්වයක් ආශාවක් තියෙනවා නම් ඒකට කාම සංනාවය කියලා කියන්නේ. මේ කාම සංහාවේ ප්‍රධාන කොටස් දෙකක් කියන බව පොත්වල දක්වා තිබෙනවා. ක්ලේශකාම සහ වස්තුකාමය කියලා. දැන් අපි උදාහරණයක් කිව්වොත් මේ ඇයි මේක තේරෙවි පහසෙන් තේරුම් ගන්නට හැකියි. හැකියාවල අපි හිතමු ඇහැට ප්‍රිය රූපයක් පේනවා තමයි ප්‍රිය කරන කෙනෙක් මේ ප්‍රිය රූපේ දැක්කාට පස්සේ සමාජ සුඛයක් ලැබෙනවා සුඛාස්වාදයක් ලැබෙනවා මේ සුඛාස්වාදයට ආශා කරනකොට තමන්ගේ සිත තුළ තියෙන ක්ලේශ ධර්මයකටයි මේ ආශා කරන්නේ එතකොට ඒක ක්ලේශ කාම කියලා හඳුන්වනු ලබනවා තමන්ගේ සිත තුළ ඇති වෙන ක්ලේශ වලට ආස්වාදන එක ක්ලේශ තමයි. මේ ආස්වාදයේ ගෙන දුන්නේ ඇහැට දැකපු රූපේ දෙනිච්ච නිසා ඒ රූපේ තුලින්. ඒක නිසා ඒ රූපේටත් ඒ පුද්ගලයා ආසා කරනවා ඒකට කියනවා වස්තුකාමී කියලා. මේ වගේම තමයි අනිත් ඉන්ද්‍රයන්ට. අනෙක් ශබ්දයක් ඇසුනාට පස්සෙ ඒ શબ્දේ මිහිරි එකක් නම් තමයි ආස්වාදයක් ලැබෙනා නම් මේකට ආශා කරනවා. ඒ ආශා කරනකොට සමාධි චිත තුළ පවත්නා වූ ක්ලේශ ධර්මයන්ට ආශා කරන නිසා ඒ ආශාව කියන්නේ ක්ලේශ කාමකය. එතකොට ඒ ආස්වාදයේ ගෙන දුන්නේ තම අසන ලද ශබ්දයේ තුලින් ඒක නිසා ශබ්දයට ආශා කරනවා. ඒ ශබ්දයේ නිසා වස්තු කාමයක් වශයෙන් හඳුන්වනු ලබනවා. මේවා පොත්වල ඉස්සෙන් දක්වා තිබෙනවා. එතකොට නාසයට ගඳ සුවඳ සමුනාට පසුවත් දිවට යම් කිසි රසයක් හමු වුණාට පස්සෙවත් කයට යම් කිසි ස්පර්ශයක් ලැබුණාට ලැබුණාට පස්සෙවත් ඒ තුළින් ඇති වෙන ආස්වාද විඳීමට කෙනෙකුගේ සිතවල ආශාවක් ඇති වෙන්නටත් පුළුවන් ඒ ආස්වාද ගෙන දුන්න නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශ පිළිබඳව ආශාවක් ඇති වෙන්නත් පුළුවන් මේ විදිහට මේ ආකාම ආශාවේ කොටස් දෙකක් ඔය පොත්වල දක්වා තිබෙනවා. නමුත් මේක සත්‍ය කතාවක් නෙවෙයි. පොත්වල එහෙම තිබුණාට ඒක සත්‍ය වශයෙන් එහෙම දෙකක් කියලා දක්වන්නේ ඒ මතු පිටින් පිටෙන අර්ථයේ එල්බගෙන ඒ තියෙන ගම්පීර වූ අර්ථය මතු කරගන්නට අපෝසත් වන අය විසින්. ඇත්ත වශයෙන්ම කෙනෙක් ඇහැර රූපයක් දැක්කම මේ රූපයට ආශා කරනවා කියලා තමයි බොහෝ අය හිතන්නේ. කාමාස්වාදයේ තියෙන්නේ බාහිර වස්තු වල නොවේ කියන කරුණ මේ භාවනා කරන මේ පිළිස තේරුම් ගත යුතුයි. කිසිම බාහිර දෙයක ආශාවක් නැහැ. අපගේ සිත තුළයි ආශාව පවතින්නේ. ඇහැට රූපයක් දැක්කාට පස්සේ රූපය තුළ කිසිම ආශාවක් නැහැ. ඒ රූපය දැක්කාට පස්සේ තමන්ගේ සිත තුළයි ආශාව ජනිතවන්නේ. ඉතින් තමන්ගේ සිත තුළ ඒ ආශාව ජනිත වුණේ නැත්නම් ඒ රූපය Taman තම හරියට බලන්නෙත් නෑ. ඔය දැක්කා දැකීම මාත්‍රයෙන්ම නතර වෙනවා. ගණන් ගන්නෙත් නෑ. කනට ඇහෙන ශබ්දයක් පිළිබඳ ආසාව ඇතුනේ නැත්නම් ඒ ශබ්ද අපි උපාදාන කරන්නේ ගණන් ගන්නෙත් නෑ. ඔය ඇවිල්ලා නැතිලා යයි යාවි ඒවා ගැන කිසිම සැකීමක් සමා කරන්නේ නැහැ. අනිත් ඉන්ද්‍රයන්ටත් එලෙසයි. ඒවා තුළින් යම් කිසි ආස්වාදයක් ලැබෙන නිසා තමයි ඒවට ආස්වාද කරන්නේ. එතකොට සත්‍ය වශයෙන්ම මේ ආශා කරන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු වලට නෙවෙයි. සමාගයේ සිත තුළ පහළ වෙන සුඛාස්වාදය. මේ සුඛාස්වාදයේ ගෙන දුන්නේ නැත්නම් යම් කිසි අරමුණක් තුළින් ඒ අරමුණ කෙරෙහි කිසිම ආශාවක් වෙන ක්ලේශක තුළ දැනවන්නේ නැහැ. මේ කරුණ බුදුරජාණන් වහන්සේ දක්වනවා ඔය අංගුත්තර නිකායේ තිබෙන නිබ්බේතික කියලා සූත්‍රයක්. එන සූත්‍රයේ මෙලෙසින් දක්වනවා ධාතාවක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේකේ කාමා අයානි චිත්තානි ලෝකේ චිත්තන්තේ චිත්තානි පතේර ලෝකේ අතිස්ස ධීරා බිනයන් සිව් සංගම් මේ තෙන් අදහස් කරන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කෙනෙකුගේ කාමයේ කියන්නේ ඔහුගේ සිතිවිලිමයි වෙන දෙයක් නෙවෙයි. නර්තේ කාම ආයානි චිත්තානි ලෝකේ ලෝකේ ලක්ෂණ අරමුණු තියෙනවා මේව එකක්වත් කාම වස්තු නෙවෙයි. අර වස්තු කාම වලට අයත් දේවල් නෙවෙයි. සික්ඛන්තේ චිත්තානි තතේව ලෝකේ ওই ලෝකේ තියෙන ලක්ෂණ අරමුණු එහෙම්මම පැවතුනාවයි. පැවතුනාවේ අතිත් දේවා විනයන්ති සම්දා ඒවා කෙරේ කියන ඡන්දයේ කැමැත්ත රුචිය ආශාව දීරෝ ප්‍රඥාවක් තිබෙන තැනත්තා විනයන්ති අතහරින ඒකයි සිටුවේ යුත්තේ එතකොට ඇහැට පෙනෙන රූපයක් දැක්වාට පස්සෙ රූපේට ආශා කරනවා කියන්නේ තමන්ගේ සිටිවිලි වලට ආශා කිරීමක් ඒ රූපේ දැකීම නිසා චක්කු විඥානය ඇති වෙන බව මේ අය දන්නවා. ඊට පස්සේ රූපේ හඳුනා ගන්නවා හොඳයි ලක්ෂණයි ආදී වශයෙන්. ඒ නිසා ඒ හඳුනා ගැනීමට අනුකූල වන ආකාරයෙන් සුඛාස්වාදයක් ගෙන දෙනවා. සුඛ වේදනාවක් ඇති වෙනවා. මේ සුඛ වේදනාවට නැවත නැවත ආස්වාද කරනවා. ඒ සුඛ වේදනාවට ආශා කරනකොට ඒ ආශාව සමාගයේ සිට තුළ ජනිතවන්නේ මේ ආශාවටත් උව ආශා කරනවා. ඉතින් මේ ආශාවටත් සුඛ වේදනාවටත් ආශා කරන්නේ ඒ රූපයේ පිළිබඳ සංඥාවක් ඇති වෙච්ච නිසා ඒක නිසා රූප සංඥාවට ආශා කරනවා. මේ රූප සංඥාව ගැන දුන්නේ චක්ඛුඥාන සිට පහළ වෙච්ච නිසා එම නිසා චක්ඛුඥානයටත් ආශා කරනවා. මේ සියලුම ධර්ම ගැන දුන්නේ ඇහැට පෙනුන රූපේ නිසා එම නිසා මිනිසු ලෝක සත්‍යය නොදස්කම් ඒ රූපයට ආශා කරනවා කියලා හිතනවා. සත්‍ය වශයෙන්ම සිදුවන්නේ තමන්ගේ සිත තුළ පහළවන්නා වූ මේ නාමස්කන්ධයට ඇලුම් කිරීමයි. විඥාන ස්කන්ධයට ඇලෙනවා වේදනා ස්කන්ධයට ඇලෙනවා සංඥා ස්කන්ධයට ඇලෙනවා සංස්කාර ස්කන්ධයට ඇලෙනවා මේ නාම ස්කන්ධ වලට ඇලීම ආසා කිරීම තමයි කාම ආශාව කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා බුදුහාමුදුරෝ ඒක නිසයි ප්‍රකාශ කළේ කාමය කියන්නේ කෙනෙකුගේ සිත තුළ පහළ වෙන සිතිවිලි මහණෙනි මේ සේකාමායානි චිත්තානි ලෝකේ ලෝකේ ලක්ෂණ අරමුණු තියෙනවා අතිවික්ක වේතත් විඤ්ඤායත උපායිතා සම්තාමනාපාපී රූපක්ඛා මූප සංහිතා අතිවික්කේසෝත විඤ්ඤාය සද්දායිතා සම්තාමනාපාපී රූපක්ඛා මූප සංහිතා ආදී වශයෙන් උන්වහන්සේ කරුණ පෙන්눔 කරලා තියෙනවා මේ ලෝකයේ ප්‍රිය වූ ඉෂ්ට වූ කාන්තෝ මනාපෝ රූප තියෙනවා මහණෙනි ඉස්සා සංකාමනාපාපී රූපකාම උපසංගිතා කාමේ දනවන රූප තියෙනවා. වජ්ජනීය ආසිත ඇලෙන රූප තියෙනවා. ඒ වගේම ශබ්ද තියෙනවා ඉස්සා සංකාමනා පායිෂ්ඨෝ කාන්තෝ මනාපෝ ප්‍රිය වූ ඒකම් කාමූප සංහිතා කාමේ ඇති කරන ලබන රජනීය සමාගයේ සිට ඇලෙන ශබ්ද තියෙනවා මේ වගේම එන්නේ ලස්සන අරම ගඳ සුවඳ හස කායට දැනෙන ස්පර්ශ ලෝකේ පවතින මේ අරමුණු පවතින ඉස්සන් දෙජත්තානි තතේව ලෝකේවව පැත්තකින් ඔහි තිබුණාවයි ඒවා අපට කවදාවත් අයින් කරන්නට බැහැ. ලෝකයේ තියෙන අරමුණු අයින් කරන්නට බුදු කෙනෙකුටවත් හැකියාවක් නෑ. ලෝකයේ අරමුණු අරමුණු පාඩියේ ඔහේ පවතිනවා. අපිට කරන්න තියෙන්නේ අපගේ සිත තුළ මේ අරමුණු කෙරේ යම් කිසි සම්දයක්, යම් කිසි රාගයක්, යම් කිසි ඇලීමක්, යම් කිසි බැඳීමක් තියෙනවා නම් මේ ආදී ක්ලේශ ධර්ම පුළුවන් තරම් දුරට අඩු කරගන්නට. ඒක නිසා වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන් ක්ලේශකාම වල තමයි ප්‍රධාන අවධානය යොමු කළ යුතු වන්නේ වස්තුකාම කියලා දෙයක් සත්‍ය වශයෙන් නැති බව මේ ඇයට තේරෙන්නට ඕන. ඔය පොත්වල කරුණ කියලා තිබෙන්නේ වස්තුකාම කියලා දෙයක් තියෙනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඒන් ගම්ම්‍ය වෙන ගැඹුරු අර්ථය තේරුම් ගැනීමට තරම් ඒ අපෝසත් වෙච්ච නිසා. ඊළඟට ඔය කාමයේ තණ්හාවේ කොටස් තුනක් ගැනයි අපි මේ කතා කරන්නේ කාම තණ්හාව ගැනයි ওই කතා භව තණ්හාව භව තණ්හාව කියන්නේ භවයේ වැඩි සිටීම තියෙන අපේක්ෂාව කැමැත්ත ආසාව මේක රහත් වෙච්ච නැති සෑම කෙනෙකුගේම සිත තුළ තියෙන දෙයක්. අනාගාමී වෙච්ච කෙනෙකුගේ සිත තුළ නැවත ඉපදීමේ ආශාව භව ආශාව තියෙනවා. දැන් අපි හිතමු කෙනෙක් සිය දිනස ආදන්නට යනවා කියලා. ඒ සිය දිනස ආදන්න තැනැත්තා තුළ භවයේ රැඳී සිටීමේ ආශාව තියෙනවා. ඔහු එවැනි කෙනෙක් සිය දිනස ආදන්නේ ඒ දුක් ලබා දෙන ඒ ජීවිතේ ඒ භවය අතහැරලා ඊට වැඩිය හොඳ භවයක් ලබා ගැනීම අපේක්ෂාවයි. බොහෝ විට මාර්ගඵල ලැබලා නැති රහත් වෙච්චි නැති කෙනෙක් සියදී නිසා ගන්නවන්නේ එතදින්නේ දුකතියක ඉන්න දුකටත් වඩා වැඩි දුකකට සමාපත් වෙනවා තමා ඉන්න තත්ත්වයටත් වඩා දුක් ලබා දෙන භවයක් සමාට සියදී නිසා ගැනීම තුළින් ලැබෙනවා කියන අවබෝධය ඇයට තියෙනවා නම් කවදාවත් සියදී නිසා ගන්නෑ නමුත් ඒ අනවබෝධය නිසා ඊට වඩා උසස් භවයක් බලාපොරොත්තු වෙන සත්‍යයක් බලාපොරොත්තු මේ විදිහට දිනසා ගන්න කරන සාදේශිත තුළ පවා භවී රැඳී සිටීමේ ආශාව භව ආශාව තිබෙනවා. මේක නැති වෙන්න තරම් අනිවාර්යයෙන්ම රහත් වී යුතු ඊයින් පහළ කිසිෙනෙකුට භව ආශාව නැති කරන්නට බෑ. තුනී කරන්නට පුළුවන්. ඊළඟට විභව ආශාව. විභව ආශාව කියන්නේ මේ මරුණට පස්සේ නැවත කෙනෙක් නැවත ඉපදීමක් නැහැ. මේකෙන් පස්සේ ඔක්කොම ඉවරයි කියන හැඟීමෙන් යුතුව එම නිසාම මරණ මොහොත දක්වාම මේ ඉන්ද්‍රියන් පුළුවන් තරම් සතුටු කර කර සතුටු කර කර පුළුවන් තරම් ආස්වාදයක් ලබන්නට ඕන, තෘප්තියක් ලබන්නට ඕන කියන හැඟීමෙන් යුතුව ඒ සංහාවෙන් යුතුව කටයුතු කරන එකට. විභව සංහාව කියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් මේ තණ්හාවේ ප්‍රභේද තුනක් ඔය ආකාරයෙන් බුදුහාමුදුරුව පෙන්වන්න කරලා තිබෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන්. මේ තණ්හාව තවත් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දක්වනවා චේතනාකාය වේදිතබ්බාරං සංසංහාය කොටස් හයක් තියෙනවා මහණෙනි දතේති රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටබ්බ තණ්හාව. පොට්ටබ්බ කියන්නේ කායට දැනෙන ස්පර්ශ වෙන දේවල්. පිළිබඳ තණ්හාව, ඒ වගේම මනසට දැනෙන විවිධ අරමුණු පිළිබඳ තණ්හාව. මේ විදිහට තණ්හාවේ කොටස් හයක් තියෙනවා. මෙහිදී මේ රූප තණ්හාව කියනකොට මේ තේරුම් ගත යුතු වන්නේ මෙන්න මේ ආකාරයෙන් රූපයක් දැකලා ඒ තුනෙන් ලැබෙන ආස්වාදයේ නිදීමට තිබෙන කැමැත්ත නැත්නම් ඒ ආශාව තමයි රූප තණ්හාව කියන්නේ. නැත්නම් රූපයේ කෙරෙහි තියෙන ආශාව කියලා හිතන්නට එපා. ශබ්දයේ කෙරෙහි තියෙන ආශාව, ශබ්ද ආශාව කියලා හිතන්නට එපා. ශබ්දයක් ඇසීම තුළින් සමාට යම් කිසි සුඛාස්වාදයක් ලැබෙනවා නම් ඒ සුඛාස්වාදයේ නිදීමට තිබෙන ආශාව තමයි ශබ්ද ආශාව කියන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා කියන්නේ. ඊළඟට ගඳ සුවඳක් නිදීම තුළින් යම් කිසි සමන් ආස්වාදයක් ලැබෙනවා නම් ඒ ආස්වාදයේ නිදීමට තිබෙන කැමැත්තටයි ගන්ධ තණ්හා කියන්නේ නැත්නම් මේ ගන්ධ සුවඳට තියෙන ආශාව කියලා හිතන්නට එපා. ඒ වගේම තමයි රස තණ්හා කියන කායට දැනෙන ස්පර්ශ පිළිබඳ පවත්නා වූ පොත්බ්බ තණ්හාව කියන්නේ. ඊළඟට ධම්ම සංඥාව සමාගයේ සිත් තුළ පහළවන නොයෙකුත් අරමුණු කෙරෙහි යම්කිසි ආශාවක් පහළවන්නට පුළුවන් එක විවිධ පැතිකඩ වලින් විවිධ විවිධ ආකාරයෙන් සමාගයේ සිත් තුළ දැනිටවන්නට ඉඩ තිබෙනවා දැනිට වෙනවා මේ විදිහට සංඥාවේ කොටස් 6ක් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ කොටස් 6 අර කලින් කියපු කොටස් තුන තියෙනවානේ කාමතණ්හා භවතණ්හා විභවතණ්හා ඒ තුන් ආකාරයෙන් නැති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ රූපතණ්හාවක් ඇති වෙන්නට පුළුවන්, කාම සංහාවක් වශයෙන් භව සංහාවක් වශයෙන් විභව සංහාවක් වශයෙන් එතකොට හයේ වතුණක් තියෙනවා හයේ වතුණක් තුනම මේ සංහාව 18 ආකාරයකින් ප්‍රභේදලට කරලා අපිට දක්වන්නට පුළුවන් පොත්වලින්ම දක්වලා තිබෙනවා අපි මේක එක ඉන්ද්‍රියක් ගැන කතා කළාට පස්සේ අනිත් ඉන්ද්‍රියන්ට ඒ අනුසාරයෙන් මේ ඇට හිතා ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්න ඕන. ඇහැට ප්‍රිය රූපයක් දැක්කම මේක රූප ඒකෙන් ලැබෙන ආස්වාදයේ විදීමට තියෙන කැමැත්ත තමයි රූප ආසාව කියන්නේ රූප සංහාව කියන්නේ. මේ රූපයක් දැකලා ඒ තුළින් කාමාස්වාදයක් ලැබීමට කැමැත්තක් ඇති වෙනවා කියන කරුණ අමුතෙන් මේ ඇයට විස්තර කරන්නට දෙයක් නෑ ඒක පහසෙන් තේරුම් ගන්නට පුළුවන් ඒ වගේම රූප සංඥාව ඇති වෙන්නට පුළුවන් භව සංඥාවක් වශයෙන්. ඊළඟ භවයේ මේ මේ විදිහට ඉපදලා මේ මේ විදිහට ඒ කාමාස්වාදයන් ලබන්නට ලැබීවා කියලා ප්‍රාර්ථනෙන් යුතුව කටයුතු කරන අය ඉන්නවා. මේ දන්නවා නන්ද කියන කුමාරයා ජනපද කල්යාණ කෙරෙහි ඇලීමෙන් යුතුව මාන ජීවිතයට ඇතුළුුනේ මහණ වුණාට පස්සේ ඇයව සිතින් අතහරින්නට බැරුව කටයුතු කරන විට බුදුරජාණන් වහන්සේ දෙවගණන්ගේ නන්ද කියන හාමුදුරන්ට පෙන්වාට පසුව මේ දෙවගණන් ලබා ගැනීමේ ආශාවෙන් ඔහු ශාසනයට ප්‍රතිපෝණය කළා. එතකොට මිනිස්යන් වශයෙන් ඉපදලා දෙවගණන් ලබන්නට බෑ. දිව්‍ය ලෝකෙ උපදින්නට ඕන. දිව්‍ය ලෝකෙ උපදිනාට පස්සේ දෙවගණන් දකින්නටත් පුළුවන් වෙනත් කාමාස්වාදයක් විඳින්නටත් පුළුවන් කියන කැමැත්තෙන් තමයි ඔහු මේ ප්‍රතිපත්ති පූර්ණේ කළේ. එතකොට එතන රූප සංහාව භව සංහාවක් වශයෙන් දැනිත වුණා. දැන් කෙනෙකුට මේ රූප සංහාවම විභව සංහාවක් වශයෙන් ඇති වෙන්නටත් පුළුවන්. මේ ජීවිතය මෙතනින් ඉවරයි මරණයට පස්සේ නැවත ඉපදීමක් නෑ ඒක නිසා පුළුවන් තරම් මේ ඉන්ද්‍රියන් සතුට කර කර බොහොම සතුටින් ඉන්න එකමයි කලියුත්තේ විනෝදයෙන් සතුටෙන් ඉන්න එකයි අපේ අපේ සිංහලයේ එකම දේ කියලා හිතාගෙන ඉන්න සුද්ධලයා රූපයන් රූපයන්ටත් ආශා කරනවා ඒක වෙනුත් ආශා දෙනවා ශබ්දවලටත් ආශා කරනවා මේ ආකාරයෙන් මේ විදිහට මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම දෙන්නට ඕනේ මේ රූප සංඥා ආදී කොටස් 6 කාම සංඥාවක් වශයෙන් ඉන්නටත් පුළුවන් භව සංඥාවක් වශයෙන් ඇති වෙන්නටත් පුළුවන් එලෙසින්ම විභව සංඥාවක් වශයෙන් උද්ගත වෙන්නටත් පුළුවන් කියන කරුණ මේ විදිහට සංඥාවේ කොටස් 18ක් වෙනවා මේ 18 ආධ්‍යාත්මික වශයෙන් සමාගයේ අධ්‍යාත්මික වශයෙන් තමාගේ ශරීරය හෝ තමාගේ සිත සම්බන්ධයෙන් තමා සතු දේවල් පිළිබඳව ඇතිවන්නත් පුළුවන් බාහිර දේවල් පිළිබඳව ඇතිවන්නත් පුළුවන් අධ්‍යාත්මික බාහිර වශයෙන් ඔබ දෙගුණයක් වෙන ඇතකොට 36ක් වෙන තණ්හාව මේ තණ්හාව ඉතිස්ස ආකාරයෙන් පහළ වන තණ්හාව වර්තමාන දේවල් සම්බන්ධයෙන් ඇති වෙන්නටත් පුළුවන් අතීතයේ තිබුණු දේවල් පිළිබඳව ඇති වෙන්නටත් පුළුවන් අනාගතයේදී තිබෙන දේවල් පිළිබඳවත් ඇති වෙන්නට පුළුවන්. අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් කියන කාලත්‍රයේතම අනුව මේ 36 108 ආකාරයකින් උපදින්නටත් පුළුවන්. සන්නාව. මේවා පොත්වල දක්වා තිබෙන කරුණු අමුතු කරුණක් මා ප්‍රකාශ කළේ නැහැ. ඕන මේවා අහන්නට ලැබෙනවා, කියවන්නට ලැබෙනවා. එතකොට ওই තණ්හාව නිසා උපාදාන ඇති වෙනවා කියන කරුණ ඊළඟට තේරුම් ගත යුතුයි. තණ්හා සමුදය උපාදාන සමුදය. එහෙමනේ මේ සූත්‍රයේ දෙපෙන්නුම් තුළ තණ්හා සමුදය නිසා තණ්හාව ඇති වීම නිසා උපාදාන ඇති වෙනවා. උපාදාන කියන්නේ තමාගේ සිත තුළ ඡන්ද රාගයක් ඇතිවීම. ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ බැඳීම. ඇලීම, ඇලීම, බැඳීම ආදී දේවල් වල රාගය කියන්නේ. එතකොට මේක මේ ඇයට පහසුවෙන්ම තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. දැන් අපි හිතමු ඇහැට ප්‍රිය රූපයක් දැක්කා. දැක්කට පස්සේ කිසිම ආසාවක් සමාට ඇති වුණේ නැහැ. ඇති වුණේ නැති නිසා ඒ රූපේ කෙරෙහි කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒක කෙරෙහි බැඳීමක් ඇති වෙන්නේ නැහැ. මේක දින්දා ජීවිතේ මේ ඕන තරම් අත්දැකලා තියෙන කරුණක්. දැන් හිතමු තව ලස්සන කෙනෙක් දැක්කා. දැක්කට පස්සේ මේක කෙරෙහි ආසාවක් ඇති වුණා. මේ ආශාව ඇති වුණාම ඔන්න එයා කෙරේ කැමැත්තක් ඇති වෙනවා. දැන් එයා කෙරේ බැඳීමක් ඇති වෙනවා. එතකොට අර කලින් ඇතිවෙච්ච ආශාව නිසා මේ පසුව තියෙන පසුව ඇතුළේ චන්දරාගය ඇතුළේ මේ චන්දරාගයට එක වචනයක් ප්‍රකාශ කරනවා නම් උපාදානය කියලා කියන්නේ උපාදාන ජනිතෝ. දැන් මේ සමහරට දන්නවා අත්දැකලා ඇති Tamande යම් කිසි කෙනෙක් දැක්කට පස්සේ පළමුවෙන් කිසිම ආශාවක් ඇති වුණේ නැහැ. ඒක නිසා කැමැත්තක් ඇති වෙන්නේ නැහැ, බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ටික කලක් ඇසුරු කළාට පස්සේ මේ රූපේ නැතර විතර දැකීම තුළින් ඒකේ තියෙන අඩුපාඩු ගැන එහෙම Tamanට ඒ තරම් දුරට පේන්නේ නැහැ සිතට. ඒක නිසා පසුව ඔන්න කැමැත්තක් ඇති වෙනවා කියලා හිතනවා. එහෙම කැමැත්ත ඇති වුණාම ආශාව ඇති වුණාම ඔන්න ඒකට ඡන්දයක් ඇති වෙනවා ඒකට බැඳීමක් ඇති වෙනවා මෙවැනි අත්දැකීමේ අනන්තවත් මේ ජීවිතයේදී ලැබලා ඇති කලින් කිසිම ආශාවක් නැතුව තියෙනකොට කිසිම කැමැත්තක් කිසිම බැඳීමක් නැහැ ආශාව ඇති වුණාන් පස්සේ ඇලීම බැඳීම ඇති වෙනවා ඕකේ අනිත්‍යත්වය සිදු වෙනවා තමන්ගේ සිත තුළ යම් කිසි කෙනෙක් වේ ආශාවක් ඇතිලා ඒ ආකාරයෙන් ඇලීම බැඳීම ඇති කරගෙන දැන් සිටිනවා. මේ පුද්ගලයාට ඒ කලින් ඇලීම බැඳීම ඇති කරගන සිටපු ඒ දේ පිළිබඳ යම් කිසි අඩුපාඩු දැනලා හරි යම් කිසි ආදීනයන් දැකලා හරි මොන හේතුවක් නිසා හරි එපාද එපා වුණාට පස්සේ ඒ එපා විච්ච රූපය කලින් සංදේංගාගෙන් බැඳී හිටියට කෙරේ කිසිම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කිසිම බැඳීමක් ඇති වෙන්නේ නැහැ මේ කර්මෙන් මේ ඇයට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය දෙන්නට ඕනවා මේ උපාදානයේ ඇති වෙන්නේ සංහාව නිසායි කියලා. උපාදාන කියන්නේ ඡන්ද රාගය. එතකොට ඒ කරුණ පැහැදිලිව තේරුම් ගන්න උපාදාන සමුදය, තණ්හා සමුදය, උපාදාන සමුදය කියන කරුණ. දැන් ඊළඟට කියන කාරණාව තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ තණ්හාව නිරුද්ධ කළොත් තමයි උපාදාන නිරුද්ධවන්නේ එතකොට මේ ගැන විස්තර වශයෙන් කතා කරනවා නම් පැය 10ක 15ක දීර්ඝ විස්තරයක් කළත් දේශනයක් ඉදිරිපත් කළා නිම කරන්නට බෑ. මේ කාලයට අනුකූල වන ආකාරයෙන් කෙටියෙන් අපි ඒ කරුණ ගැන ප්‍රකාශ කරන්න. එතකොට යම් කිසි කෙනෙකුට සංහාව නිරුද්ධ කරන්නට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔහුගේ සිත තුළ ඇති වී තිබිය යුත්තේ මම මේ සංහාව නිරුද්ධ කළ යුතුයි නැති කළ යුතුයි කියන හැඟීම. දැන් මේ අයගේම සිතින් මේ අයම විමසලා බලන්න මේ මොහොත දක්වාම මේ තණ්හාව දුරු කළ යුතුයි නැති කළ යුතුයි කියන හැඟීම අවංකවම සිත තුළ ඇති වෙලා තියෙනවද නැද්ද කියලා. එහෙම අවංකවම තණ්හාව නැති කළ යුතුයි කියන හැඟීම ඇති වෙලා තියෙනවා නම් මේ විදිහට නෙවෙයි මේ අය කටයුතු කරන්නේ. සංහා නැති කිරීම සඳහා ඉෂ ගිනිගත්තත් හිත ගිනිගන්නේ ගිනිගත් පිට නිවන්නට උත්සාහ ගන්නවට වඩා සමාගයේ සිත තුළ ඇති වී ඇති සංහාව නිරුද්ධ කිරීමට අය කටයුතු කරන්නේ. මේ ආකාරයෙන් පසුගාමී මන්දගාමී ආකාරයෙන් මේ අය කටයුතු කරනු ලබන්නේ තමන්ගේ සිත තුළ තවම ජනිත වෙලා නැහැ. මම මේ සංහාව දුරු කළ යුතුයි කියන හැඟීම ඒ අදහස සිතට කාවැදිලා නැහැ. ඒක නිසා ඒ අදහස නැති කෙනෙක් කවදාවත් සංහාව නැති කිරීම සඳහා කටයුතු කරන්නේ. ඉතින් සංස්කාරයෙන් සංස්කාරයට භවයෙන් භවයට යන්න වෙනවා. ජාතියෙන් ජාතියට යන්න වෙනවා. ජාති තරාගය ආදී මත ආදී දුක් විඳින්නට වෙනවා. එම නිසා සමන්ත තමන්ගේ සිත තුළ මේ සංඝාව නැති කළ යුතුයි කියන හැඟීම ඇතිවෙච්ච නැති ආකාරයේ දකින්නට පුළුවන් නම් දැන්වත් ඒක ඇති කර ගැනීමට සුදුසුයි කියන හැඟීම ඇති කරගෙන ඒ හැඟීම ඇති කර ගත යුතුයි. ඒ කියන්නේ සංඝාව ශේකල යුතුයි නැති කළ යුතුයි මගේ සිතේ සංඝාව තිබෙන එක හොඳ නැහැ ඒක සම්පූර්ණයෙන් නැති කර ගත යුතුයි කියන හැඟීම ඇති ඒ හැඟීම නැත්තම් මොකක්වත් කරන්නේ නැහැ. එතකොට ඒක තිබුණු පමණින් තණ්හාව ශේ කරන්නට බෑ. තණ්හාව ශේ කරන්නට නම් තණ්හාව දකින්නට ඕනේ මොකද්ද කියලා. තණ්හා සමුදේ මේකයි කියලා දකින්නට ඕන. සංහාවෙන් ලැබෙන ආස්වාදය මේකයි කියලා දතේට වෙනවා. සංහාවේ ආදීනවය මේකයි කියලා දකින්නට ඕනේ. සංහා නිරෝධය කියන්නේ මේකයි. සංහාවෙන් නිදිදීම, සංහා නිස්සරණය කියන්නේ මේකයි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය මේකයි කියලා දකිත. ඕවා දකින්න නැතුව නිකන් තුවාලයකට පැලස්තරයක් කලවන්න ASCII සමාගයේ සිත තුළ කල්ප ගණන් තිස්සේ පළපදියම් වී ඇති මේ සංහාව මුළුනු පුටා දමන්නට කිසියෙකුට කිසිදාක හැකියාවක් ලැබෙන්නේ. මේසා යථාභූත ඥාන දර්ශනයන් තුළින් ඇත්ත ඇත්තටිය දැකීම තුළින් සමාගයේ සමාධි ප්‍රඥා දියුණු වීම තුළින් පමණයි සංහාව ශේකරන්නට පුළුවන් වන්නේ නැති කරන්නට පුළුවන් වන්නේ. එතකොට මා කලින් තණ්හාව කියන එක විස්තර කරනකොට තණ්හාව කියන්නේ කුමක්ද කියන කරුණ විස්තර කරනකොට මේ ඇයි කිව්වේ මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම තණ්හා ආදී වශයෙන්. ඒ පස්ව කියවා කතාව සංසප්පරාගෝ පරිසස්සකාමෝ කිය. මේ තණ්හාව කියන්නේ තමාගේ සිත තුළ පවත්නා වූ ධර්මයක්. මේක ටිකක් ඊට යහා ගැඹුරින් බැලුවොත්. Tamanටම තේරෙන්නට ඕන මේ තණ්හාව තියෙන්නේ බාහිර වස්තු වල බාහිර කෙනෙකු තුල නෙවෙයි බාහිර දෙයක් තුල නෙවෙයි සමාගයේ සිට තුලයි කියලා. ඕනනම් මෙච්චරට නිවෙස්වලට ගියාට පස්සෙ සංහාවෙන් යුතුව යමක් දෙස බලාගෙන සිටින්න අපිට රූපවාණී දර්ශනයක් කියලා ඒක දෙස සංහාවෙන් යුතුව ඒක ආස්වාද කර බලාගෙන සිටින්න. සිටින ගමන්ම ඒ සිටින් යුතේ තියෙන සංහාව අයින් කරන්න. අයින් කරලා ඒ දෙස බලාගෙන ඉන්න නිකන් ඔය රූපෙට ටිකක් දර්ශනය වෙනවා වගේ තේරෙයි. කලින් තිබුණු ආශාවක් නැහැ. ඒක හොඳයි හොඳයි කියන හැඟීමකුත් නැහැ. ඒක අගයන්නෙත් නැහැ. ඒකේ ඇති වටිනාකමකුත් Tamanට නැති වෙන ආකාරයට මේව කොම සමාගයේ සිත තුළයි තියෙන්නේ බාහිර අරමුණු තුළ නෙවෙයි. එතකොට සිත තුළ තණ්හාව ඇති වෙනකොට තමන්ගේ සිත තුළ වේදනාවක් ඇති වෙනවා සංඥාවක් ඇති වෙනවා සංඛාර ඇති වෙනවා විඥාන ඇති වෙනවා නාමස්කන්ධ ධර්මයන් පහළ වෙනවා ඒ හැර වෙන සංහාව කියලා දෙයක් නැහැ. මේක පැහැදිලිවම තේරුම් ගත යුතු කරුණක්. දැන් අපි හිතමු උදාහරණයක් හැට රූපයක් දැකලා සංහාවක් ඇති වුණායි කියලා. ඒක රූපය තුල නෙවෙයි තියෙන්නේ සමාගයේ සිත තුලයි තියෙන්නේ මේ සංහාව සමාගයේ සිත තුලින් නිදිහි ගියාන නැති වී ගියාන අර රූපෙන් Tamanට කිසිම වැඩක් නැහැ. මේක හොද්දට අවබෝධ කරගන්න. සංහාව ශේකරන් යන පුද්ගලයා විසින් සංහාවේ යථා තත්ත්වය, නියම තත්ත්වය යථා පරිදිම අවබෝධ කරගත යුතුයි. ඒ අවබෝධය ලැබෙන්නේ සම්මාදිට්ඨිය ප්‍රඥාව තුළින්. මේ කියන කරුණු දෙකීම් ඔක්කොම සම්මාදිට්ඨියටයි අන්තර්ගත වෙනවා. එතකොට තමන් මේ ඇලුම් කරන්නේ ආශා කරන්නේ තණ්හාවෙන් බැඳෙන්නේ බාහිර අරමුණු කෙරේ නෙවෙයි සමාගේම පංචස්කන්ධ ලෝකය කෙරේ කියන හැඟීම ඇති කරගත යුතුයි. රූපයක් දකිනවා කියන්නේ ශබ්දයක් අසනවා කියන්නේ ගඳ සුවඳක් දිවට දැනෙන රසක් ආයත දැනෙන ස්පර්ශයක් අත්දකිනවා කියන්නේ සමාගයේ සිට තුළ නාම ධර්ම ඇති නැති යාමක් හැර වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ නාම ධර්ම තමාගේ සිතට ඇතුනේ නැත්නම් ඔය කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ් වැනි අරමුණු වල කිසිම වැදගත් භාවයක් නැහැ. කිසිම වටිනාකමක් නැහැ, කිසිම ලක්ෂණක් නැහැ. අපි යම් කිසි රූපයක් දැකලා ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතනවා නම් ඒක තමාගේ සිත තුළ තියෙන සිතිවිල්ලක් පමණයි. රූපය තුළ තියෙන දෙයක් නෙමෙයි. ඒ රූපේම දැකලා කැතයි කැතයි කියලා හිතනවා නම් ඒකත් තමාගේ සිත තුළ තියෙන සිතිවිල්ලක් පමණයි. මේ විදිහට සමාගයේ සිත තුළ ජනිත වෙන මේ චිත්ත සංස්කාර ධර්මයන්ගේ ජනිත වීමක් හැර පහළ වීමක් හැර මෙතන වෙන කිසිවක් මේ තණ්හාව කියලා ගන්නට වෙන කිසිවක් නැති බව තේරුම් ගන්නට ඕන. එතකොට තමා ඇලුම් කරන්නේ තමා ආශා කරන්නේ මේ තණ්හාවෙන් බැඳෙන්නේ තමන්ගේම වේදනා ස්කන්ධයක ප්‍රධාන වශයෙන්. ඒ වේදනා ස්කන්ධය දැනෙන නිසාම ආශා කරන නිසාම තමන් මේ ඇලෙන්නේ බැඳෙන්නේ ආශා කරන්නේ තමන්ගේම සංස්කාර ස්කන්ධයට. සිතිවිලි සමූහයට. ඒ සිතිවිලි සංස්කාරات ඒ වගේම වේදනා කියන ධර්මත් වලට ඇලෙන නිසා තමන් ඇලුම් කරන්නේ බැඳෙන්නේ ආශා කරන්නේ මේ සෑම දෙයක්ම කරන්නේ තමන්ගේ සංඥාවට තමන්ගේ විඥානවට. මේ තමන්ගේ කියන වචනේ අපි පාවිච්චි කරේ සම්මුතියේ පිටරයි විදියට කතායි කතා කරන්නට සිදු වෙන නිසා. ඒකක්වත් තමන්ගේ ධර්ම නෙවෙයි කෙසේවත් කතා කරනකොට එහෙම කතා කරන්න සිදු වෙනවා. ඒකෝට තමන්ගේ වේදනා සංඥා විඥාන සංස්කාර වැනි ධර්ම වලටයි මේ ඇලෙන්නේ ධර්ම වලටයි බැඳෙන්නේ. එහෙම ඇලෙනකොට බැඳෙනකොට වේදනා සංඥා තණ්හා ආදී ධර්ම සමාගයේ සිත තුළින් ජනිත වෙනකොට ඒ සිතට අනුකූලව සමාගයේ රූපස්කන්ධයේ ඇතිවීමක් පැවතීමක් නැතිවීමක සිදුවේ. එතකොට රූපස්කන්ධයකට ඇලෙනවා. දැන් කාමාශ්‍රාදයක් අත්දකින කෙනෙක් සමාගයේ රූපස්කන්ධයකට ඇලිලා තියෙනවා. ඒකේ වචන දෙකක් නැහැ. ඒ විදිහට ඒ තමන්ගේ පංචස්කන්ධ ධර්ම වලට ඇලෙනවා කියන්නේ මොකද්ද? පංචස්කන්ධ ධර්ම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත යුතුයි. සංකච්ඡේන පංචපාදානස්කන්ධා දුක්ඛා දුක කියන්නේ මහණෙනි කෙටියෙන් කියනවා නම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම. තමන් මේ ඇලෙන්නේ දුකකට තමන්ගේම පංචස්කන්ධ ධර්ම ලෝකවලට මොකද්ද මේ ඇලීම මොකද්ද මේ අවස්ථාව කියන්නේ සිතිවිලි ටිකක් ඇති වෙලා නැති වීම පමණයි ඔය සිතිවිලි ඇති වුණා පැවතුණා නැති වෙච්චා ඒක නැති වී ගියාට පස්සේ ඔය ගන්නට කිසිම හරයක් සාරයක් කියලා දෙයක් නෑ ඔක්කොම නිස්සාරෝ නිරෝධයට පත් වූ ධර්ම කියන අවබෝධයේ තමාගේ සිත තුළ පැහැදිලිවම ඇති විය යුතුයි එතකොට ওই බාහිර අරමුණු සිතින් පස්සෙකට වීසිවි යන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ ධර්ම සමාගයේ සිත වටා දෙලී බැඳී තිබුණ තමා ඒවා වැටේ ඉදී බැඳී කටයුතු කළා. මේ ගැට ඔක්කොම ලිහි යන අර උදාහරණයක් කියනවා අපි හිතමු ගහක් වටේ සම්පූර්ණයෙන් වැල් පහක් හයක් ඉතිලා ඉතිලා ඉතිලා තියෙනවා. මේ වැල් ටික කපලා ඉවත් කළා වගේ ගහ නිදහස් වෙන ඇටවට ඒක වටේ වෙලිලා නැහැ ඇතිලා නැහැ ඒ වගේ මේ අවබෝධය හරියට සමාධි ප්‍රඥාවෙන් යුතුව දකින කෙනාට භාවනාව දියුණුවලා තියෙනවා නම් ඒ අරමුණු පැත්තකට විසිනවා සිත තන වෙනවා එතකොට සමණ්ඩ තේරෙන්නට ඕන මේ සංහව කියන්නේ සිතිවිලි ටිකක් ඇතිලා නැතිලා යන ওই සිතිවිලි ඇති උනත් ඇති වෙදී මොකද්ද නැති උනත් ඇති වෙදී මොකද්ද නැති උනාට පස්සේ මොනවද ඔකේ තියෙන්නේ දැන් මේ කල්පනා කරන මේ ජීවිතේ පුරා කොච්චර තණ්හාවක් ඇති වෙලා තියෙනවද? කොච්චර තණ්හාවෙන් යම් යම් රූප වලට, ශබ්ද වලට, ගන්ධ වලට, රස වලට, පොට්ටම් වලට බැඳි බැඳි මේ කටයුතු කළාද? ඒ තණ්හාවේ මොනවද අල්ප මාත්‍රයක්වත් දැන් ඉතිරි වෙලා තියෙනවද කියලා බලන්න. ඒවා ගැන සිතිවිලි ඕන නම් දැන් ඇති කර ගන්නට පුළුවන් ඒ වර්තමාන වශයෙන් පහළ වෙන නාම ධර්ම පමණයි. අතීතයේ පහළ වෙච්ච නාම ධර්ම නෙවෙයි. එතකොට මේ නාම ධර්ම නිරුද්ධ වෙ ගියාට පස්සේ මොනවද ඔය අගයන්නට තියෙන්නේ? මේ නාම නිරුද්ධ ධර්ම නිරුද්ධ වෙලා ගියාට පස්සේ ඒවා මම කියලා ගන්නට පුළුවන්ද? මගේ කියලා ගන්නට පුළුවන්ද? මගේ ආත්මය කියලා ග්‍රහණය කරන්නට පුළුවන්ද? ඒවා තියෙනකොට මමයි මගේ මගේ ආත්මය කියලා කෙනෙක් ගත්තත් ඕවා නිරුද්ධ වී ගියාට පස්සේ මම මගේ කියලා ගන්නට කිසිවක් ශේෂ නොවන ආකාරයක් දතේට. එතකොට සංහාව දතේට ආකාරයක් අපියෝ කියේ. ඊට අමතරව මේ තණ්හාව කියන්නේ තනිකරම දුක්ඛ සත්‍ය පහළ වීමක් කියන එක තේරුම් ගත යුතුයි. මොකද තමන්ගේම පංචස්කන්ධ ලෝකයේද මේ ඇලෙන්නේ බැඳෙන්නේ තණ්හාවෙන් කටයුතු කරන්නේ. සම් පංචස්කන්ධ ලෝක ධර්මයන්ගේ ඉදීමමයි දුක. යන්තා දුක් විඳින්නට සිදුවෙනවන අපට ඒ ඔක්කොම දුක් විඳින්නට සිදුවලා තියෙන්නේ පංචස්කන්ධ ධර්ම පවතින නිසා. මේ දුක තියෙන්නේ අහසේවත් නැත්නම් මහා විශාල පර්වතයකවත් මහා පොට්ටියාවේ වෙනස් කෙනෙකුවත් නෙවෙයි තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුලම. ඒක නිසා මේ පංචස්කන්ධ ලෝක ධර්මයේ නන්තා දුරට පවතිනවා නම් ඒ සාදුරටම දුක අත්දකින්නට වෙනවා. ඒක දුක නැති කරන්නට නම් පංචස්කන්ධ ධර්ම නිවා දමන්නටම සිදෙනවා. නැත්නම් දුකේ කෙලවරක් කවදාවත් අත්දකින්නට බැහැ. එම නිසා Taman තේරුම් ගන්න මේක දුක්ඛය කියලා. සංහාව ඇතිවීමම දුක්ඛය. සංහාව කියන්නේ Tamanගේම සිතිවිලි ධර්ම ටිකක් ඇතිවීමක් නැතිවීමක් පමණක්ය. ඊටමතරව තේරුම් ගත යුතුයි මේ සංහාව කියන්නේ කණිකරම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ කතමන් දෙකේ දුක්ඛ සමුදයන් අරිය සත්‍යය අන්තන්නා පූර්ණ බයිකානන්දිරාල සහගත සත්‍ය සත්‍යාව නන්දනේ සීතිය දං කාන්තන්නා භවතන්නා විභවතන්නා ආදී වශයෙන් විස්තර කරේ එතකොට මේ දුක්ඛ සමුදය සත්‍යය තමයි මේ සමුදය සත්‍යය මේ ලං කරගන්නේ සමුදය සත්‍යයටයි ආශා කරන්නේ. ඒ සමුදය සත්‍යය තව තවත් දියුණු කරගන්න. මෙතන මහා විශාල මෝඩකමක් තියෙනවා. Tamanට තේරෙන්න ඕනේ මේ දුක්ඛ සමුදය සත්‍යයක් වූ තණ්හා සමාගයේ සිත තුළ දිගින් දිගට දිගින් දිගට පැවතගෙන පැවතගෙන ආපු නිසා අනමතක් වූ මේ සංසාරයේ පුරා කුණීතරණං කාල පරිච්ඡේදයක් තුළ මේ සංසාරික දුක් අධ්‍යක්ෂාල කියන කරුණ ජාති දුක් ජරා දුක් ව්‍යාධි මරණ ආදී දුක් අපා දුක් ප්‍රේත ලෝකවල දුක් තේෂණ ලෝකවල දුක් ආදී අනන්ත අප්‍රමාණ දුක් කෙලවරක් සීමාවක් නැතුව සීමිත වශයෙන් අපි අත්දැක්කා මේක කියනකොට මේ ඇයිද යන්තම් තේරියන්නේ මෙහෙම දුකක් අපි අත්දැක්කා නේද කියලා. ඊහෙම නෙවෙයි Tamanටම මේක අවබෝධ විය යුතුයි. වෙණී ආයතයි. කුලීතරන්නම් කාලයක් කුලීතරන්නම් ප්‍රමාණයක් ධාති දුක් මම විඳලා තියනවාද? කොයිතරම්නම් ප්‍රමාණයක් මම දරා දුක් විඳලා තියෙනවද කොයිතරම්නම් ප්‍රමාණයක් මම ව්‍යාධි දුක් මරණ දුක් ආදී විඳලා තියෙනවද අපේ සංප්‍රයෝග දුක් විඳලා තියෙනවද ප්‍රිය විප්‍රයෝග දුක් අත්දකලා තියෙනවද කායික දුක් මානසික දුක් විඳලා තියෙනවද කියන කර්ම Tamanටම පැහැදිලිව අවබෝධ වී තිනියයි අපිට මට මේ අයගේ සිත තුළ ඒ අවබෝධය ඇති කර දෙන්නට බෑ ඕ මේ කරුණ කියනකොට මේ ඇයට යන්තම් වැටහීමක් ඇති වෙයි. ඒකෙන් තමයි මේ කරුණ අවබෝධ කරලා කියලා කවදාවත් හිතන්න දෙපා රැවටෙන්නත් එපා. මේ කරුණ Tamanටම පැහැදිලිව පේනවා නම් අතීත සංසාරයේ පුරා නීතන දීර්ඝ කාලේ පරිච්ඡේදයක් තිස්සේ අතිශයින් දරුණු සංසාරික දුක් මේ සංහාව නිසා මම අත්දැක්කා ඒ වගේම ඉදිරියටත් මේ සංහාව හේකලේ නැත්නම් අනාගත බවලදී මේ ආකාරයෙන්ම මට සංසාරේ දුක් විඳින්නට සිදු වෙනවා කියන කරුණ පැහැදිලි ලෙසම සමාසම අවබෝධ විය යුතුයි. එසේ අවබෝධ නොවී තිබීම මෝඩකම. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා දුක්ඛ සමුදය අඥාන. දුක ගැන දන්නේ නැති මෝඩකම. අර කණින් කියපු දුක දුක්ඛේ දුක්ඛේ යඥාන දුක ගැන දන්නේ නැති මෝඩකම පසෝති දුක්ඛ සමුදය යඥාන දුක්ඛ සමුදය ගැන දන්නේ නැති මෝඩකම මේ සිතේ තියෙන මෝඩකම ක්‍රියාත්මක වන නිසා තමයි සංහාව කෙනෙකුගේ සිතට ගන්නවා එතකොට මේක හරියටම තමයි තේරෙනවා නම් මේ තණ්හාව නලව නලව නලව නලව සමාධි සිටත සබාගත යුතුද නැත්නම් මේක දීයක දීවිය යුතු ධර්මයක්ද මේක පහකල යුතු ධර්මයක් නේද මේක සම්පූර්ණයෙන්ම නැත්තටම නැතිවන ආකාරයෙන් පහකල යුතුයි නේද කියන කර්ම සමාගයේ සිටත කාවැදී අවබෝධ වී තේනවා මේ අවබෝධය ඇති නොවන තාක්කල් ලෝක සත්‍ය සංහාව නැති කිරීමට කටයුතු කරන්න එහෙම අදහසක් පහළවන්නේ නැහැ. එතකොට ඒක ඒ විදිහට සංහාව ඇතිීමේ ප්‍රධානතම හේතුව අවිද්‍යාව වශයෙන් දතේතේ දුක්ඛය දන්නේ නැහැ දුක්ඛ සමුදය දන්නේ නැහැ මේක නිසා නැවත නැවත සංසාරයක දුක් විඳින්නට සිදෙනා මෙම නිසා මේ තණ්හාව තමා ළඟ සබාගත යුක්තක් නොවේ කියන කරුණ පැහැදිලි ලෙසම තමාට අවබෝධ වී පෙනී ආ යුතුයි නැත්නම් ඔය තණ්හාව සේකන්න බෑ පොඩ්ඩක් වාඩිලා භාවනා කරලා තණ්හාසය කරනවා කියලා කවදාවත් මා කියන්නේ සම්මා දිට්ඨිය තුළින් ධම්ම විශේෂ සම්බොධ්ධංගය තුළින් පඤ්ඤින්ද්‍රිය තුළින් ප්‍රඥා බලය තුළින් දතේතු මේ ධම්ම ඒ ආකාරයෙන් ප්‍රඥාවෙන් විනිවිද දකින්නට ඕනේ සමාතම ප්‍රත්‍යක්ෂයට අවබෝධය පෙනෙන්නට ඕනේ එහෙම නැතුව නිකන් දනිමි දනිමි කියලා මොකක්වත් දන්නේ නැතුව දනිමි කියලා නතර වෙලා හරියන්නේ නැහැ. නිකන් පොඩ්ඩක් භාවනා කරලා දැන් හරි කියලා ඔක්කොම හරි කියලා සැනසෙන්නටත් බෑ. එමෙනිසා තමාගේ සිත තුළ මේ ප්‍රඥාව දියුණු කළ යුතුයි සම්මාදිට්ඨිය දියුණු කරගත යුතුයි. ඊට අමතරව දැන් තම තණ්හාව ශෙහි කිරීමට කටයුතු කරන පුද්ගලයා විසින් තණ්හාවේ ආස්වාදය ආදීනවය නිස්සරණය ආදී කරුණු දත යුතු බව මා කියවා. සංහාසනේ මොනවද ලැබෙන ආස්වාදේ ඒක කොයිතරම් කාල පරිච්ඡේදයකට විතර දීලා ලැබෙන්නේ ඒක නිසා ඒ සුළු ආස්වාදයක් නිසා ලැබෙන දුක කොයිතරම්නම් දරුණුද කොයිතරම්නම් දීර්ඝ කාලයක් පුරා විඳින්නට සිදු වෙනවද කියන කාරණාව තේරුම් ගන්න. මා දක්න උපමාවක් තමයි ඉස්සර කාලේ හරකුන් බැඳලා කරත්තොල ඇදගෙන යනවා. මේ හරකට සවසට පුන්නක්කු ටිකක් ලැබෙනවා. මේ පුන්නක්කු පුන්නක්කු ටික බලාගෙන උදේ ඉඳලා රෑ වෙනකන් බුද්ධ කතා කාෂ්ඨ කව්වේ බර අදින අද ඇදලා නතර වෙන්නේ නැහැ. හෙටත් අදිනවා ජීවිතේ සුව. සංහාරී ස්වරූපෙන් තමයි. මේක ටිකක් ගැඹුරින් විතර බලන්න. එතකොට මම මේවා විස්තර කරන්න අවශ්‍ය නැහැ තේරෙයි. එතකොට සංහාවේ ආදීනවේ තේරුම් ගන්නට මේ ආදීනවේ ගැන මම විස්තර කරනවා නම් අද්දුම ගානේ පැය 10ක් 15ක්වත් විස්තර කරන්න තියෙනවා පැයක පැයක දේශනා බයින් කරා. එහෙම දීර්ඝ දේශනා වශයෙන් මේක දෙකට දිගින් දිගට ඇදී ඇදී යන දේශනා අසන්නට බොහෝ දෙනෙක් කැමතිත් නෑ මේ පුති කරන්නේ නැහැ ඒතරම් ඒක නිසා මේ ඇයට මම කියන්නම් අර මම ලියපු පොතක් තියෙනවා ලෞතර හොද කලාව ඒකේ ගාථා 16 17 26 27 28වත් බලන්න දුන්නා ඒ ගාථාවල දැක්වෙන්නේ සංහාව පිළිබඳ තියෙන ආදීනයන් සංහාව ශේක්‍රීම සඳහා කටයුතු කරන පුද්ගලයන්ගේ සිත තුළ පහළවන විදර්ශනා සිටිවිලි ධර්මයන්. මේවා 100 100ක්ම ප්‍රායෝගික පදනමක පිළිදලා කරපු දේශනා ඒ වචන ප්‍රකාශ ඒකක්වත් මේ ඇයට වෙනතෙන් වලින් අහන්නට ලැබෙන දේවල් නෙවෙයි. එම නිසා සමහර විට බුදුහාමුදුරුවෝ කියපු වචනයක් දෙකක් පොත්වල ඇති. ඒ හැර එම නිසා වෙනත් කර්මයේ මේ දක්නට නොලැබෙන නිසා ඒ කර්ම අවබෝධ කරගන්න. සමහර විට ඒකදී තියෙන්නේ එක වචනයක් මුළු වාක්‍යයක්ම වෙන්නේ. මුළු වාක්‍යයක්ම වශයෙන් දක්වලා තියෙන එක වචනයක්. නමුත් ඒ වචනේ විස්තර කරනවා නම් පරිච්ඡේදයක් විස්තර කරන්නට සිදුවෙනවා. සමහරට එක තැනක දක්වා තියෙන එක උපමාවක්. ඒ උපමා විස්තර කරනවා නම් පරිච්ඡේද දෙක තුනක් විස්තර කරන්නට සිදු වෙනවා. එහෙම දීර්ඝ විස්තරයක් මේ පොතේ අන්තර්ගත කළා නම් එහෙම පිටු 1000කටත් අධික ලොකු විශාල පොතක් වෙනවා. ඒක නිසා ඒක සංක්ෂේපයෙන් දක්වලා තියෙන්නේ. සංක්ෂේපයෙන් දක්වපු කරුණු මේ විස්තර වශයෙන් අවබෝධ කරගන්න අනිවාර්යයෙන්ම මේක සේවන්නේ. දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමට කටයුතු කරන කෙනෙක් විසින් සංහාව අඩු කර ගැනීමට කටයුතු කරන කෙනෙක් විසින් සංහාවේ ආදීනවේ දත යුතුයි මේවා නිකන් ගුණා පිටට හකුරු පඩවනවා වගේ නැත්නම් ඌරන් ඉදිරියේ ගජමුතු දානවා වගේ දේවල් කරලා නම් වැඩන්නේ බොහෝ දෙනෙකුට ඒ පොත් ඒ කරුණ එහෙමයි ඌරන් ඉදිරියේ ගජමුතු දැම්මා වගේ ඒ ගජමුතු වල වටිනාකම ඌරට තේරෙන්නේ නැහැ හරකෙක් පිට හකුරු බෙදෙව්වට මේ හකුරුව මේ තරම් මිහිරි දෙයක් කියලා හරක අදන්නෙත් නෑ හරක කන්නෙත් නෑ හරකට කන්නවත් ප්‍රිය බහලක් ඇතිවන්නේ නෑ. ඌට අවශ්‍ය පිදුරු වෙන නිසා මේ සතු දේවල්. එතකොට මේ විදිහට තමයි ලෝක සත්‍යාගේ ස්වરૂපය කාම සංනාවෙන් බර වෙලා භව සංනාවෙන් බර වෙලා ලෝකයේ තියෙන සියලුම දේවල් උපාදාන කරගෙන අල්ලගෙන බදාගෙන දඟලගෙන සංසාරේ දිගින් දිගට පැවතගෙන පැවතගෙන ආවා ඉදිරියටත් යන්න එලෙසින්ම කටයුතු කරන මේ අවිද්‍යාව ඒ ඇගේ සිත තුළ ප්‍රයාත්මක වන නිසා ඒ ආකාරයෙන් කටයුතු කරන නිසා අවිද්‍යාව දුරු කිරීමට නම් අනිවාර්යයෙන්ම සංහාවේ ආදීනවයන් තේරුම් ගත යුතුයි ආදීනව දැක්කොත් තමයි අපිට අසහරින්නට පුළුවන් වන්නේ යම් කිසි දෙයක් හොඳයි හොඳයි කියලා හිතනවා නම් අපි ඒක අත්හරින්නේ නැහැ. අපිට පැහැදිලිවම තේරෙනවා මේක මහෝ බණානක දෙයක් ආදීනව සහිත දෙයක් කියලා ඒක අත්හරින්න. අපි හිතමු මෙතන ණයෙක් ආවයි කියලා මේ ණයාගේ පෙනේමකට ලස්සන දෙම්බලා එහෙම ඒක හොඳට දකින්නකොට මෙයා හරි ලස්සන කෙනෙක් ලස්සන කෙනෙක් කියලා හිතලා අපි මේක නලවනවා අල්ලල්ලා බලන්න තියන්නේ අපිට කරුණු තේරෙන නිසා. පොඩි ළමයෙක් නම් ওই ණයා ගිහිල්ලා සමාජයට අල්ලන්නවත් පුළුවන්. දන්නේ නැහැ මේකෙන් එන ආදීනෙ මොකක්ද කියලා. දන්නේ නේ නෑ කොයිතරම් ධර්ම කෙනෙක්ද එම නිසා සංහාරේ ස්වરૂපයත් ඒ ආකාරයෙන් ලෝක සත්‍ය මුලාවටපත් කරන මුලාවටපත් වන ඉදිරියට මුලාවටපත් කරන ලබන සුළු ආස්වාදයක් නිසා ඒ ආස්වාදයේ විදීමට තියෙන කැමැත්ත තුළින් මේ සංසාර විමුක්තිය ඒ අය අතහරිනවා සැහැදිලිවම මේ අය තේරුම් ගත යුතු කරුණක් තියෙනවා ඒක තමයි නිවන කියන්නේ කියන්නට බැරි තරම් අසීමිත වූ උත්තර දෙයක් උතුම්ම සත්‍යයක් සංසාරයක නිමකරනවා තරම් උතුම් දෙයක් නෑ මේ තරම් උතුම් දෙයක් වෙනුවෙන් මේ තුච්ච වූ ලාමකෝ තණ්හාව ඇයි මම අයින් කරන්න අයින් කරන්නේ නැත්තේ කියන හැඟීමවත් අඩු වශයෙන් ඇති කරගන්න ඉතා සුළු ආස්වාදයක් නිසා ලබන්නට පුළුවන් කියා නිම කළ නොහැකි ලොවි ලෝතර අස්සෝයක් අත්හරිනවා ඒක තරම් මෝඩකමක් සමාජයේ සිදුතල තියෙනවද කියලා අවබෝධ වී පෙනී ආයේ. එහෙම ඒ කර්ණු සම්මා දිට්ඨිය තුළින් දකිනකොට තමයි සමාඩ තේරෙන්නේ මේ තණ්හාව කියන එක සබාලට ඉස්සන්නේ අයින් කළ යුත්තක් කියලා. ප්‍රහාණය කළ යුත්තක් කියලා. එතකොට තමයි තණ්හාව ප්‍රහාණය කළොත් තමයි උපාදාන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් වන්නේ. මේ වාරේදී අපි උපාදාන නිරෝධය ගැන කතා කළා. මේ සෑම දේශනාවක්ම එකිනෙකට සම්බන්ධ වී යන දේශනා මාලාවක්. සම්මා දිට්ඨිය ගැන කියන කරුණ විස්තර කරනවා නම් දේශනා 10000ක් කීවත් නිම කරන්නට බැරි බව මා මේ අද මුලින් කීවා. මොකද නිවන් පිළි නිවන් ලැබීම සම්බන්ධයෙන් දතේට යන්තාක් කරුණ තියෙනවා නම් ඒ සෑම කරුණක්ම සම්මා දිට්ඨියට යන්තක් ගතවන්නේ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකේ පුරාම දේශනා කරලා තියෙන සෑම දේශනාවක්ම සම්මා දිට්ඨිය කිව්වත් 100%ක්ම වාගේක නිවැරදියි. මොකද ඇත්ත ඇතිසැටියෙන් දකින්නට නිවැරදි ආකාරයෙන් දකින්නට හරි දැක්මක් දැකීමට බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යකෙහි කරුණාවෙන් මේ කරුණ අපට පෙන්වා දීලා තියෙනවා. අපේ තියෙන නොදක්කමට මෝඩකමට ඒවා අපට තේරුම් ගන්නට බැරුව දිගින් දිගට මේ සංසාරේ තව තවත් යනවනම් ඒකට වරද සමාජයේ තමාමයි වෙන කෙනෙක් නෙවෙයි. කොහෙවත් තියෙන බුදුහාමුදුරුවත් ධර්මයේවත් නැත්තම් මාර්ගයේවත් මාර්ගය කියන දෙන සංඝයාවත් ඒකට වර්ධකාරයක් යන්න සිතන්න එපා. තමාගේ වඩන තමාම තේරුම් ගත යුතුයි මේ වඩන හරිගතාගත්තේ නැති නිසා මෙතෙක් කල සංසාරේ පුරා දුක් විඳා හොඳටම ඇති කියලා හිතන්න. අනාගතයේ මේ විදිහට දුක් විඳලා යන්නට සුදුසු නෑ. එම නිසා මේ දුක සම්පූර්ණයෙන් නැති කරන්නට නම් නිවන් අවබෝධ කර ගන්නට නම් සංසාර විමුක්තිය ලබන්නට නම් සසර දුක නිම කරන්නට නම් අනිවාර්යයෙන්ම මා විසින් මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. ඒ ප්‍රහාණය කිරීම සඳහා මාර්ගය වැඩි යුතුයි කියන අවබෝධයේ පිහිටලා ඒක සමාගයේ සිට කාවද්දාගෙන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම දේම කන්න උත්සාහ ගන්නට ඕනවා. කතමාදී එකන දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ සංඥා නිරෝධගාමී ප්‍රතිපදාව මොකද්ද? උපාදාන නිරෝධගාමී ප්‍රතිපදාව මොකද්ද? මේක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨිය. ඒකෙන් තමයි අපි මේ කතා කළේ. එතකොට මේ විදිහට සමාධි හරියට කරුණු අවබෝධ වෙනවා නම් වෙන කරුණු කවරක් තිබුණත් ඒකට නිවි ප්‍රධාන තැන දෙන්නේ සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා. මේ ප්‍රධාන තැන දෙන්නේ ලෞකික දේවල් සඳහා 99.9%ක්ම කාලය යොදවලා තියෙන සමහර ලෞකික දේවල් සඳහා. ඒනම් කිසිම ආකාරයෙන් තමාට සනසීමක් කවදාවත් ලැබෙන්නේ ඊළඟ භවවලදී ඒ වගේම තමාට කිසිම ඵල ප්‍රයෝජන සමාජ ලැබෙන්නේ ඒවා නිසා තමාගේ සිත ප්‍රචිත්ත සංස්කාර ධර්ම කර්ම සංස්කාර රැසීම නිසා අනාගතයේ නැවත නැවත ඉදීපදී සංසාර දුක් නිදින්නට සිදුවේවි එම නිසා මේ සංසාර දුකෙන් මිදීමට කැමැත්තක් අපේක්ෂාවක් ආසනයක් තිබෙනවා නම් ඒ ප්‍රාර්ථනය නිකම් මලක් පහනක් පූජා කළ බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා බුද්ධ පූජාවක් තිබිලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින් ලබන්නට බැරි බව පැහැදිලිවම තේරුම් අරගෙන ඒක ලබන්නට නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ಗುಣධර්ම මා විසින්ම දිනු කරගත යුතුයි කියන අවබෝධයේ පිහිටලා පුළුවන් තරම් දුරට ඒ සඳහා උත්සාහ ගන්නට ඕන විදර්ශනා භාවනාවට නියැලෙන්නට ඕන ඒ විදර්ශනා භාවනාවක නියැලෙන තැනැත්තා විසින් තණ්හාවසේ කරන්නට නම් කළ යුතු වන්නේ ඔය කියන ලද ආකාරයේ තණ්හාව, තණ්හා සමුදය, තණ්හාව ආස්වාදේ ආදීනේ නිස්සාරණේ ආදී කර්ම ගැන පැහැදිලි අවබෝධයක් ඇති වුණාට පසුව සංකප්ප ඡන්දේ ඇතිවීම නැතිවීම බල බලා සිටින එකයි. අනිත්‍ය සංඥා පිටේ භාවිතා බහුලී කතා සම්මන් කාමරාගම් පරියාදීති කියලා බුදුහාමුදුරු දැක්වූ පාඩයක් තියෙනවා මේ අනිත්‍ය සංඥාව නැවත නැවත භාවිතා කිරීම තුළින් සියලුම කාමරාගාදී ඒ තණ්හා සම්පූර්ණයෙන් ශේකන්නට පුළුවන් බව දක්වා තිබෙනවා මේ නිසා මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා විදර්ශනා භාවනාවට නියැලෙන පුද්ගලයාට මේ පංචස්කන්ධ ධර්මයන් තුළ ආත්මයක් නැත කියන හැඟීම පළමුවෙන්ම දකින්නට පුළුවන්. ඒක ප්‍රායෝගික වශයෙන් ලබන අත්දැකීම. ඊයින් පසුව මේ කාමාභාග පටිඝාන අනුසේ ධර්මයන්ගේ ක්‍රියාත්මක වන ස්වરૂපේ තමයි පැහැදිලිවම තේරුම් ගත යුතුයි සාම්‍රාග පටිඝාංශය ඇතිවන්නේ මේ විදිහටයි කියලා තේරුම් ගත යුතුයි මේ ඔක්කොම සමාගයේ පංචස්කන්ධ ධර්ම උපාදාන කිරීමක් කියන කරුණ තේරුම් ගත යුතුයි ඒ තුළ මේ ඒ අවබෝධය තේදලා පංචස්කන්ධ ධර්මයන්ම නැවත නැවත අනිත්‍ය දුක් අනිත්‍ය වශයෙන් නිරුද්ධ වී යන ධර්ම වශයෙන් අනිත්‍ය ධර්මයට අනිත්‍ය ධර්ම බව නිරුද්ධ වී යන නිරුද්ධ වෙන යන බව දැක දැක දැක වාසය කරන්නට ඕනේ සෑම මාර්ගඵලයක්ම ලබන්න පුළුවන් නම් මේ විදිහට කටයුතු කියන තුනේ ඒකවල සංහාව සම්පූර්ණයෙන්ම සේවන්නේ රහත් වුණාට පස්සේ අනාගාමී වෙනකොට කාමච්ඡන්දේ පමණක් නැති එතකොට ඒ රහත් වෙන තැනට කාණ ලන්නාසේ කන්නේ කොහොමද කියන කාරණාව මේකට විස්තර කරාට කිසිම පළක් නැහැ. ඒවා නිකන් බුදු දැනීමක් බවට පත් වෙයි තේරෙන්නේ නැහැ. මේක කලිනුත් ඒ පිළිබඳ යන්තම් මතක් කිරීම කරලා තියෙනවා. ඒක ඒක විස්තර වශයෙන් කතා කරනවා. මේ සඳහා පැය දෙකක් වැය කරන්න සිදු වෙනවා. ඒ නිසා ඒක ගැන අපි අත තියන්නේ නැහැ අද. දැන් මේ දක්වා මෙයාට කියන ලද කරුණු සාරාංශය ප්‍රකාශ කරලා අපි මේ දේශනාව දැන් මෙන්න කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මෙයාට මේ කීවේ සම්මා දිට්ඨිය කියන්නේ උපාදාන උපාදාන සමුදය උපාදාන නිරෝධ උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැකි. ඒකට උපාදාන කියන එක කලින් විස්තර කරලා තිබුණා. කාම උපාදාන, චිත්ත උපාදාන, අකාද උපාදාන, සීලබ්බත පරාමාස උපාදාන කියලා. එතකොට උපාදාන සමුදය කියන්නේ සංහාවයි සංහාව තුළින් කොහොමද උපාදාන ඇති වෙන්නේ කියන කරුණ තේරුම් ගත යුතුයි. ඒ ධමක සංහාව විවිධ ආකාරයෙන් සමාගයේ සිට තුළ ජනිතවන්නේ මේ මේ ආකාරයෙන් කියලා තේරුම් ගන්නට ඕන නිසා සංහාවේ විවිධ ප්‍රභේද මේ ඇයට ප්‍රකාශ කළේ. මේ තණ්හාව නිරුද්ධ කිරීම තමයි අතිශයින්ම වැදගත් වන්නේ ඒ සඳහා සංහාව කියන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් හැර වෙන දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න. තමාගේ නාම ධර්ම ඇති නැති යාමක් මෙතන තියෙන්නේ කියන අවබෝධය පිටලා මේ සංහාව කියන්නේ තනිකරම දුක්ඛ සත්‍යයේ පහළ වීමක්. සංහාවෙන් ඇලෙනවා කියන්නේ දුක්ඛ සත්‍යයටම ඇලීමක්, බැඳීමක්. ඒ වගේම සංහාව කියන්නේ තනිකර දුක්ඛ සමුදය සත්‍යයක් කියලා තේරුම් ගන්න. මේ දුක්ඛ සමුදය සත්‍යය තමයි පිටතට ක්‍රියාත්මක වූ නිසා තණ්හාව නැති කරන නැති වුණ සංසාරේ කුලිතරන්නම් කාලපරිච්ඡේදයක් පුරා කුලිතරන්නම් දුකක් ගැටක් පීඩාවක් කරදරයක් දෙන්නද කියන කරුණ ගැන පැහැදිලි ලෙසම අවබෝධයක් ඇති කරගන්න සිය ඇති කරගන්නා විට සමාතම තේරෙන්නේ මේ තණ්හාව තමා විසින් සබාගත යුතු නැහැ තමා විසින් අනිවාර්යයෙන්ම මේ තණ්හාව ශේකරිතී කියලා. මේ දක්වා අදු වශයෙන් තණ්හාව ශේකරන්නට ඕනේ මා සබාගත යුතු සබාගත යුතු ධර්මයක් නෙවෙයි කියන හැඟීමවත් ඇතිලා නැත්නම් අදු වශයෙන් මේ හැඟීමවත් ඇති කරගැනීම සඳහා බුද්ධ සත්‍ය සහ බුද්ධ සම්දේශය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න. ඒ ඇති කරගන්න මේ තණ්හාව කියන්නේ බාහිර ලෝකයේ තියෙන අරමුණු තුළ නෙවෙයි තමාගේ සංසාරය තුළ පහළ වෙන නාම ධර්ම පමණයි කියන අවබෝධයත් ඇති කරගන්න තණ්හාව නැති කිරීම සඳහා පංචස්කන්ධයේ තණ්හාවේ ආස්වාදාදීන කරුණු තේරුම් අරගෙන ඊට පසුව පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා ඉන්න ඉන්න සිටිය යුතුයි කියන කාරණාවයි අපි මේ දක්වා ප්‍රකාශ කරන්නේ. ඒ අනුව මේ නිසි පරිච්ඡේද අධ්‍යයන මේකට තේටි ආදානය තුළින් මේ වශයෙන්ම නිවන් ලබා ගන්නට පුළුවන්කම ලැබේවි. ලබන වාරයේ එන විට මේ තේරුම් අරගෙන එන්න තණ්හාව ඇතිවන්නේ වේදනාව නිසා වේදනා සමුදය සංඥා සමුදය වේදනා නිරෝධා සංඥා නිරෝධෝ වේදනා නිරෝධාගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි මේ කියන කර්ම ගැන සමාධිකක් අවබෝධ කරගෙන ඉන්න බලන්න මේ සංඥාව ගණිතවන්නේ වේදනාව නිසා වේදනාව නිරුද්ධ වුණා නම් සංඥාව නිරුද්ධ වෙනවා වේදනාව නිරුද්ධ කරන්නේ කොහොමද කියන කර්ම ගැන අවබෝධ කරගෙන ඉන්න ඒකත් සම්මාදිට්ඨියේ තවත් කොටසක් ඊළඟ දවසේදී විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ කොටසයි මේ විදිහට පිළිපැදීම තුළින් මේ ඇත්තත් ඒකාන්තව වශයෙන්ම මේ සංහාව කියන දුක්ඛ සමුදය සත්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා නිරෝධ සත්‍ය සාක්ෂාත් සංසාර දුක සම්පූර්ණයෙන්ම නිම කළා මේ සතර දුකින් මිදීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මෙම දේශනාව දැන් නිම කරනවා දෙයයන්ට අපි දෙන්නම ආකාශත්හත් කියන පාඩේ කවුරුත් එකටම කියමු ආකාශත්හත් බුම්මත්තා දේවානාගාමයි විකා පුඤ්ඤං සංගනමෝ දිස්වා කියලා දක්වන්ත ශාසනං ආකාශත්හත් බුම්මත්තා දේවානාගාමයි විකා පුඤ්ඤං සංගනමෝ දිස්වා කියලා දක්වන්ත දේශනං ආකාශත්හත් බුම්මත්තා දේවානාගාමයි විකා පුඤ්ඤං සංගනමෝ දිස්වා කියලා දක්වන්ත මම් පරන්ති ශාස්ත්‍රණය කරන්නේ පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සෝ යාව නිපාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාන්නසෝ සම්බ දුක්ඛා පමිච්ඡතු මේ කළ සියලුම කුසල සත්‍යයේ මේ අත්‍යන්ත නිසංසීමටම වාසනාව ශක්තිය දා වේවා අභිවාදන සේලස නිසංවද්ධා පචානෝ චත්තාරෝ ධම්මා බද්ධන්ති ආයුවන් සුඛම් බලං ආයුරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේත අසෝ නිබ්බාන් සම්පත්තේ විනාතේ සම්ජ්ජතු සුපත්තේ වානිවසල දේවා